එතකොට දොඩන් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති වගේම කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජනීය අවසරයි උඩුදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේව අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. ඒ වගේම ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ දොඩන් තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී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 වැඩමවදාළ අතිගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ මේ සතිය සාකච්ඡා කරමින් තියෙන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනයේ සුද්ධිය පිළිබඳවයි මේ පිළිබඳව අපි අද දවසේ මේ සාකච්ඡාව සිදු කිරීමට මේ පත්වේක්ෂා මැදිරියට වඩම්වා ගත්තේ මේ හැමදෙනාම දන්න පොල්වැල්ලේ සාරද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. වෙනදා වගේ මූලික හඳුන්වා දීමක් ස්වාමීන් වහන්සේට දැනගන්න සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පළවෙනි ධර්ම දේශනාව සතිය පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරේ පොඩි ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපිට තියෙන්නේ සාකච්ඡාව ආරම්භ කරන්නයි. කෙටියෙන් අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් දැනගත්තොත් අපිට මාර්ගය අමාර්ගය පිළිබඳව ඒ කියන්නේ නිවන් දැකීමේ මාර්ගය අමාර්ගය පිළිබඳව නැවත මුලාවට වැටෙන්නේ නැති වෙන්න නිවැරදිවම මේක මාර්ගය නෙවෙයි මේක මාර්ගයයි නිවැරදිවම දන්න தත්ත්වයටපත් වෙනවහම අර මාර්ගය වරදින කෙලෙස් කිසිවක් අපේ సంతාණයට පැමිණෙන්නේ නැහැ. මාර්ගයේ වැරදීම එතකොට යම්කිසි වැරදි අදහස් ඇති වෙලා එතන යම් යම් උපක්ලේශයන් හට ගන්නවා. ඒවා එන එකෙන් සිත පිරිසිදු කරනවා. දැන් මේ වෙනකොට සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන්, දිට්ඨි විසුද්ධියෙන්, කාංකාවචන විසුද්ධියෙන් පිරිසිදු වෙලා තියෙන හිත බොහෝම පිරිසිදු ස්වභාවයකටයි තියෙන්නේ. ඒවා නිසාවෙන් මොකද සත්පුද්ගල සංඥාව වශයෙන් දැඩි ගැනීම මොකක්වත් ඇත්තේ නැහැ. හේතු හේතු දැනගනිමින් බොහෝ වශයෙන් අනාත්ම ස්වභාවයේ ප්‍රබලත්වයකට පත් වෙලා තියෙනවා අවබෝධ ඥානය. එහෙම වර්ධනය වෙලා තියෙන ත්‍රිලක්ෂණ යම් ප්‍රමාණයකට වැටහිලා තියෙන ස්වභාවයක් තමයි මේ කියන தത്വෙදී තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තමයි මේ தত্ত্বය උදා වෙන්නේ ඒ தත්වයෙන් මිදෙන අවස්ථාවට කියනවා මිදුනහම කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඉතින් මූලිකව මම දැනගන්න කැමති අපි සාකච්ඡා කරමු ඇත්තටම පරිසයන්ාසිකලට අදහස් අරගෙන විදර්ශනාවක් කරගෙන යන කෙනෙකුට කොයි වගේ අවස්ථාවකද මේ මෙවැනි උපක්ලේශයන් වලට ගොදුරු වෙන්න පුළුවන්කම තියෙන්නේ එවැනි අවස්ථාවක් පහළ වෙන්න පෙර ආතුව තියෙන තියෙන తত্ত্বය කොයි වගේ තත්වයකටද ඉදිරියට ගිහිලා තියෙන්නේ විදර්ශනා භාවනා කරන කෙනා කියන එක පිළිබඳව අපිට මම හිතන්නේ සාකච්ඡාවට ගන්න පුළුවන් කියලායි. ඒ කියන්නේ කෙනෙක් ඉදිරියට කරගෙන යනකොට භාවනාව නාම රූප පරිච්ඡේද ආදී වර්ධනය කරගෙන යනකොට කොයිවැනි අවස්ථාවකදී මේ භාවනා උපක්ලේශයන් කියලා කියන අපි ඒවා ගැන පස්සේ සාකච්ඡා කරමු මේවා පහළ විය හැකි අවස්ථාවක් තියෙනවා නම් කොයි වගේ අවස්ථාවක් කියලාද අපිට ගන්න පුළුවන් කියලා අපි විමසුවොත් පොඩි සාරණාංශගේ මූලික වශයෙන් එහෙමයි වන්දනීය පූජනීය නායක මහින්පාල වහන්සේතුළු කරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාන්ත පින්වත්නි ලොකු සාරණාංශ සඳහන් කළ විදිහට අපි යම් කිසි විදියකින් ඉන්ද්‍රිය සංවර සීලයක පිළිතලා ඊළඟට ඒ තුලින් ඇති වෙන හිතේ පිරිසුදුකම හෙලත් චිත්ත විසුද්ධිය ඇති කරගෙන මේ තුලින් ඊළඟට නාම රූප පරිච්ඡේද කරගෙන නාම රූප නමේ නාමයක් මේ රූපයක් වශයෙන් දෙන්නෙන් කොට හඳුනගෙන ඊළඟට අපි ඒ නාමය සහ රූපය පිළිබඳ මනාව දැන ගැනීම කියන එක सिद्ध කරනවා. ඒ කියන්නේ මේ රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාර විඥාන කියන්නේ මොකද්ද කියලා අපි නාම රූප පිළිබඳ විශේෂ දැන ගැනීමක් සිද්ධ කරනවා. ඒ නාම රූප පිළිබඳව නැත්නම් පංචස්කන්ධය පිළිබඳව එහෙම දැන ගැනීම සිද්ධ කරගෙන තමයි අපි හේතුඵල විමසන්නට යොමු වෙන්නේ. මේ රූපය කුමක් හේතුවල සකස් වුණාද? මේ වේදනාව කුමක් හේතුවල සකස් වුණාද කියලා ඒකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. හේතුඵල විමසන නුවණ. පච්චේ කියන්නේ හේතු වෙනවා කියන අර්ථය. හේතුඵල නුවණ විමසන නුවණ අපි මතු කර ගන්න උත්සාහ කරනවා. ඒ විදිහට මේ මේ අධ්‍යාත්මිකව දැනෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥානවල හේතුඵල ධම දැනගත් කෙනා ඊළඟට මේක අතීත වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. අනාගත වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට පච්චුප්පන්න කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන හේතුඵල ස්වභාවය පිළිබඳව බාහිර ඊළඟට ඊළඟට අධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඕලාරික සුකුම ළඟදුර කියන 11 ආකාරයකට පංචස්කන්ධය පිළිබඳව හේතුඵල විමස විමස ඇති කරගන්න ස්වභාවයට කියනවා සම්මර්ෂණය කියලා. ඒක හිතට ඇතිවන ඥානයක්. ඒක ඥානයක් හිතේ ඇතිවන අනේ විදිහට පංචස්කන්ධය පිළිබඳ අතීත අනාගත ආදී වශයෙන් මනිස්කාර කරන මෙයාට මේ සියලු පංචස්කන්ධ පිළිබඳව අදහසක් වෙනවා. ඒ කියන්නේ කැටුණ හැඟීමක් වගේ හරියට යතේ සිටින හේතු වෙලා විදර්ශනා සිටින හේතු වෙලා එක හැඟීමක් වෙනවා මේ හැම සංස්කාරයකම ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන. කියන්නේ ඒක අදාළ විදිහට විදර්ශනාව මෝරණකොට ඇති වෙනවා මේ විදර්ශනාවට ගත්ත මේ පංචස්කන්ධ ධර්මයන්ගේ උදේවැය ස්වභාවය මතුවෙන්න පටන් ගන්නවා. ඇතිවීම නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ඇතිවීම ප්‍රති නැතිවීම ප්‍රකට වෙන මානසිකත්වයම මෙයා වර්ධනය කරන්න ඕනේ. අන්න ඒක හොඳට වර්ධනය කරනකොට ඒ උදේවය ඥානේ මේරු අවස්ථාවට මෙයාගේ හිතපත් වෙනවා. අනේ මේරු අවස්ථාවටපත් වෙනකොට තමයි මෙයාට විදර්ශනා උපක්ලේශ කියන අභියෝගයක් ඇත්තට මේක පහළ වෙන්න පටන් ගන්නවා. අනේ විදර්ශනා උපක්ලේශ පහළ වෙනකොට ඒ විදර්ශනා උපක්ලේශ හඳුනගෙන ඒක භාවනා මාර්ගය නෙවෙයි කියලා දැනගෙන භාවනා මාර්ගය නිවැරදි භාවනා මාර්ගය මේකයි කියන කියලා දැනගන්න ගන්න ස්වභාවය විදර්ශනා උපේක් උපක්ලේශ වලට ගොදුරු වීම අමාර්ගයයි ඒවට හසු නොවි මේ මේ කරගෙන යන විදර්ශනාව ඉදිරියටම කරගෙන යා යුතුයි කියන සෝතාපන්න මාර්ග හිත සහ මාර්ගය සහ ඒ භාවනා මාර්ගය පිළිබඳව එයාට ඇතිවෙන නුවණ එයාට ඇතිවෙන නිවැරදි සිහිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ මග්ගා මග්ග කියන්නේ මාර්ගය සහ අමාර්ගය කියන එක. මාර්ගය අමාර්ගය දර්ශනය වීමෙන් සිද්ධ වෙන පිරිසුදු වීම. ඔව් මම හිතන්නේ ඊටම පැහැදිලි මොකද අපි මේවා කතා කළ යුතු ඇත්තේ ඇයි ධර්මය තුල මේවැනි අවස්ථා ඊ타මත්ම निराවුල්ව මේ වෙනකොට තියෙනවා. කෙනෙකුට ඉදිරියට යනකොට යාය යායුතු තත්වයන් තියෙනවා Tamanට විශ්වාසයක් ඇතුව මේක කරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර පොඩි සායනාංශේ මතක් කරේ ඒකයි සීලයෙන් පිරිසිදු වෙලා ඉන්ද්‍රිය සංවර සීලය ආදී ආහාරයේ මාතනතාවය ජාගාරී අනුയോഗය මේ වගේ අපිට හැම පැත්තකින්ම ආවරණය කරගෙන තමන්ගේ හිත කෙලෙස් වලට එන්න නොදී ක්‍රමානුකූලව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකාවචරණ ආදී විසුද්ධීන් ඇති කරගෙන ඉදිරියට ගිය කෙනාට හොඳින් නාම රූප වෙනස් වෙලා නාම රූප දෙක බව මෙතන එක් පුද්ගලයෙක් නෙවෙයි මේක දෙකක් බව හොඳින්ම හොඳින්ම කියනවා මොකද ditthi visuddhiය දේක සම්පාදනය වෙනවානේ එතකොට ඒ ditthi visuddhiය දේක සම්පාදනය වුණාට නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකක් උපදිනවා ඒ ඥාන රූප පරිච්ඡේද ඥානය කියලා ඉපදුනහම එයාට නාම රූප නෙවෙයි කියන අදහස එන්නේ නැති නෑ කියන එක අපි හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ කියන්නේ හැම වෙලෙම නේද පොඩි හන්දෙන් දැන් එහෙමනේ දැන් දැන් මේක හොඳට පැහැදිලි කරගන්න ඕන තත්වයක් තියෙනවා මෙතන මේ මම මේක මේ කාරණා කීපෙම මේ දවස් ටිකේම සාකච්ඡා කරා. දැන් ඥානය කියන එක ඉපදෙන වෙලාව දැන් අපිට ඉස්සෙල්ලා ඊළඟට එන මේ පටිපදා ඥාන දර්ශනේ සුද්ධිදී මේ ගොඩක් පැහැදිලි කරන්න වෙනවා. ඥානය කියන එක ඉදිරියට එන වෙලාව කියලා කියන්නේ මේ එයාට සිහිය පිහිටන අවස්ථාවේදී නාම රූප පරිච්ඡේදයේ සිහිය පිහිටනවා. එතකොට දැන් මෙහෙම උදාහරණයක් කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් අපේ ගෙදර ඉන්න කෙනෙක් මැරිලා සීල් කරපු පෙට්ටියක මිනි අරගෙන එනවා. සීල් කරපු පෙට්ටියක මිනි අරගෙන එනවා අපි දන්නේ අන්තිමට දැන් මෙයා මැරුණා කියලා දැනගෙන තියෙන්නේ. දැනගත්තට අපිට මැරිලා නැතුව ඇති කියලා සිතුවිලි උපදින උපදිනවා. හැබැයි පස්සේ අපි කොහොම හරි මේ පෙට්ටිය විවර කරලා බලනවා. බලනකොට අපේ ගෙදර කෙනාමයි කියලා දැනගන්නවා. දැන් හැම වෙලේම මෙයා මරුණා මෙයා මරුණා මෙයා මරුණා මෙයා මරුණා කියලා සිහියෙන් ඉන්නවද? නෑ වෙන වැඩ කරගන්නවා. ඒක අමතක වෙනවා තියෙනවන තරම්. හැබැයි මෙයා මරුනේ නෑ කියන සිතුවිල්ලක් කවදාකවත් උපදින්නේ නෑ. හරිද? අන්න ඒ වගේ අර ඥාණයටපත් වෙච්ච වෙලාවේ සඳහන් වෙන්නේ ඔන්න ඔය වගේ தත්වයක්. ඒ කියන්නේ අර දැන් නාම රූප දෙක විදිහට තමයි ඔක්කොම පේන්නේ. නාම රූප දෙකක් නෙවේ විදිහට ලෝකේ කිසිවක් පේන්නේ නැහැ. පත්‍ය පරිග්‍රහ ඥානය ඇති වෙන වෙලාවේ ඒ කිව්ව විදිහටම හේතු හැම වෙලෙම හේතුත් එක්කම නාම රූප දෙක වෙන් වෙලා පේනවා. ඉතින් මෙහෙම උසස් මානසික தත්වයකටපත් වෙද්දී නේද මේ තියෙන தත්වෙ නැති ඊට පස්සේ අර කිව්ව සම්මස්තන ඥානය කියලා කියන එක හීන ප්‍රනීත ඕලාරික සුකුම වශයෙන් ඒ කියන්නේ මේ විශාල ප්‍රදේශයක් කැටිකොට කැටිකොට විශාල ප්‍රදේශයක් කියන එකේ අදහස දැන් බලන්න අපි පාසලක ඉන්න අපි කවුරු හරි අපි ඉන්න අපි කොතන හරි තැනක 1000ක් විතර සෙනග ඉන්නවා කියලා අපිට ඒක මේ තැනක මොකක් හරි ආයතනයක අපි තුමුක 100ක් විතර සෙනග ඉන්නවා කියලා අපිට ඔක්කොගේම ආරංචිය තියෙන ඔක්කොම නරකයි කියලා අපි කියලා එක්කෙනෙක් එක්ක කතා කරනවා එයා හොඳයි හොඳයි කියලා මට අදහසක් එනවා දෙන්නෙක් එක්ක කතා කරනවා හොඳයි කියලා අදහසක් එනවා තුන්වෙනි දෙන්නෙක් එක්ක කතා කරනවා හොඳයි කියලා අදහසක් එනවා දැන් ටිකක් කරලා තුන් දෙනාම හොඳයි කියලා තුනම කැටිකොට එක අදහසක් එනවා නේද තේරෙනවද ඒ විදිහට 20ක් එක කතා කරනවා 20ම හොඳයි නම් ඒ 20ම හොඳයි කියලා ඒ වගේ මේ හේතු සහගතව මේ ලෝකෙම පිළිබඳව ඈතද ළඟද ඒ විදිහට මේ අදහසක් වෙනවා මේ ඔක්කොම ගැන එකම අදහසක් මේ ඇතිවීම නැතිවීම වශයෙන් අන්තිමට අන්න ඒකේ මේරු අවස්ථාව සහ තරුණ අවස්ථාව කියලා දෙකක් තියෙනවා ඒකේ මේරු අවස්ථාව ළඟා වෙනකොට තමයි ඔය කියන පක්ෂ වෙන්න පුළුවන් කියලා මේ අපි අපි සඳහන් කරන්නේ ධර්මයේ සඳහන් වෙන ආකාරයේ පොත්පත්වල තියෙන විදිහට ඒ වැනි උසස් මානසික තත්වයකදී උද්‍යව්‍ය ඥානයේ මේරු අවස්ථාවේදී කියන්නේ හොඳට මේක ප්‍රබල වීගෙන එනකොට තමයි ඒ කියන්නේ ඊටා ඉහළ මට්ටමක තියෙද්දි තමයි මේ මේ උපක්ලේශයන් ටික ඒ කියන්නේ මෙතනදී තමයි ආයේ බාධා වල ටිකක් එන්නේ යන්න බෑ දැන් ඉස්සරහට යන්න බෑ හරිද ඉස්සරහට යන්න දෙන්නේ නැහැ හැබැයි මේකෙදි තමන් හොඳට ඒ වෙලාව වෙනකොට උපක්ලේශ මොනවද කියලා දැනගෙන ඒවට අහු වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන දැනුම තියාගත්තොත් මෙතනින් රිංගලා යන්න පුළුවන්. නැත්නම් මෙතනින් එහාට ය아가න්න ය아가න්න පුළුවන්කම නැහැ කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේ தත්ත්වයට දැන් අපි හිතමුකෝ මේ සිද්ධියෙන් එළියට ගියා කියලා. මට පොඩි සාහනසෙන් කියත් උනා තව ටිකක් අපි ගැන විස්තරහම භාවනා නුවණ හෝ මාර්ග නුවණ කියන එකට තමයි මේ මාර්ගය කියලා කියන්නේ. ඒ එයාට ඒක හොඳට තේරෙනවා කියන එක. එහෙමද එතන අපි මතක් කරේ මේ දැන් මේ මේ தত্ত্বය දැන්පත් වුණාට පස්සේ මේ தত্ত্বයෙන් එයා එතනින් පැනනොත්. ඒ කියන්නේ එයා එතනින් කොහොම හරි ගොඩ වුණොත්. උපක්‍රේස වලට අහු වෙන්නේ නැතුව එතකොට එයා දැනගන්නවා දැනගන්නවා මාර්ග ඥානයටපත් වුණා කියලා. මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙලා. ඒ කියන්නේ අර භාවනා මාර්ගය සහ භාවනා මාර්ගය නිවැරදි භාවනා මාර්ගය හෝ සෝතාපන්න මාර්ගය යාට දිස් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ යාට සැකයක් නැහැ. සැක නැහැ. එහෙම නේද? එහෙම. يعني ආරෂ්ඨාංග මාර්ගය ගැනම ඔව් ඇති වෙන ලොකු මේ ඒ කියන්නේ හොඳටම විශ්වාසයක් ඇති වෙනවා මෙයාට මෙතෙන්ට ගියාම හරි මේ චුට්ට තව මේක දැන් මෙහෙම ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් මට ඔව් අවබෝධය. අනිවාර්යයෙන්ම අවබෝධය සිද්ධ වෙනවා කියලා. දැන් මට තියෙන්නේ ඒ කියන්නේ සැකයක් නෑ මේක මාර්ගය අමාර්ගය දන්නවා දැන්. එහෙම එහෙම නේද වෙන්න ඕනේ. එහෙම නේද උසහා මොකද අර කාංක්ෂා විතරන විසුද්ධියේදීත් අර සැක ඔක්කොම දුර වෙනවා. දුර වෙලා තියෙන නිසා මෙතන ලොකු විශ්වාසකින් ඉස්සරහට යන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා. අපිට ඒකට හොඳ උදාහරණයක් හොයාගන්න. නේද? ඒ කියන්නේ එහෙම උදාහරණකින් ඒත් දන්නේ අපේ සිතෙන්ම. ඒ කියන්නේ හොඳටම විශ්වාසයක් ඇති වෙනවා දැන් විශ්වාසයි ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ දැන් තියෙන්නේ අපි දැන් හිතන්නකෝ ඒ කියන්නේ දැන් මේ කෙලෙස් අයින් වේගෙන අයින් වේගෙන අයින් වේගෙන යන හැටියට අපිට තේරෙනවා හොඳටම මෙන්න මේ කෙලෙස් ටික දැන් අයින් කරන්න මට ක්‍රමවේදයක් තියෙනවා නේද මේ ඉතුරු වෙලා තියෙන කෙලෙස් ධර්මයන් ටික මේ විදිහට ඉස්සරහට යනකොට හොඳටම විශ්වාසය ඇති වෙනවා මේ ක්‍රමයටම යන්න ඕනේ කිසි කතාවක් නැහැ ආයෙ මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා Tamanටම වැටහෙනවා හැබැයි ඒ ටික පහු වෙන්න ඕන අර කියන කාරණා ටික පහු වෙන්න ඕන. හොඳයි. එතකොට එහෙමනම් අපි පොඩ්ඩක් මේ උපක්ලේශයන් පිළිබඳව ටිකක් විස්තර කරමු. මොනවද මේ මේ වෙලාවේදී එන්න පුළුවන් උපක්ලේශයන් මොනවද? ඊට ඉස්සෙල්ලා මට පොඩ්ඩක් හඳුන් මේවා සඳහන් වෙන තැන් පිළිබඳ පොඩි සාමාන්‍ය යංගවැසනයක් කරාද කොහොමද? ඔව් විශේෂයෙන්ම මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන විශේෂයෙන්ම අපට හමු වෙන්නේ ලොකු සාහන්ස මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන මේ රතවිනිත සූත්‍රය සූත්‍රය. මේක බොහොම අපූර්ව විග්‍රහයක් තියෙන සූත්‍රයක් මේ විසුද්ධි පිළිබඳව. ඊළඟට පටිසම්භිදා මග්ගප්පකරණේ විශේෂම සඳහන් කරලා තියෙනවා. ඊළඟ විශේෂයෙන්ම මේ විදර්ශනා උපක්ඛිලේශ ගැන සඳහන් වෙලා තියෙනවා පටිසම්භිදා මග්ගප්පකරණේ යුගනද්ද කතාවද. විස්තර කළම තියෙන උපක්ඛිලේශ 10 ගැන. ඊළඟට මජ්ක්‍ධිම නිකාය අටුවාවල යම් විස්තරයක් තියෙනවා. ඊළඟට අපේ අපි ගොඩක් උපකාර කරගන්න විසුද්ධි මාර්ග අටුවාවෙත් විදර්ශනා උපක්ලේශ පිළිබඳව විග්‍රහය සිද්ධ වෙලා තියෙනවා. ඔය මේවා පිළිබඳ අපිට ලොකු අදහසක් ඇති කරගන්න පුළුවන් මේවා මොනවද කියලා දැනගත්තම අපි මම හිතන්නේ මේ දවස් ටිකේ සාකච්ඡා කරා. මේ සාකච්ඡා කිරීමෙන් අර වෙනදා වගේ පැවරුමක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ මේ දවස් ටිකේ. මොකද මෙතෙන්ටපත් වෙලා තියෙන නමුත් අපි මේවා දැනගෙන තියාගන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපි නේවාසික වැඩසටහන් කරගෙන යද්දී සමහර ඇත්තන්ට මේවා කියලා දෙද්දී ගැටලු සහගතත් වෙන උදාවන ඉස්සරහට යන්න අමාරුයි යාට. ඒ මේ අහලවත් නැහැ. ඒක මම ඇත්තටම තීරණය කරේ මේ ටික නැවත වාරයක් නැවත වාරයක් කතා කරන්න ඕනේ කියලා. හොඳයි අපි එහෙනම් මේ උපක්ලේශ කියන්නේ මොනවද කියලා ඒ උපක්ලේශ 10 පිළිබඳව කෙටියෙන් එකිනෙක එකිනෙක සාකච්ඡා කරන ප්‍රථමේ මොනවද මේවා කියලා කෙටියෙන් සරලව අපි පුදු සයන්නාන්සෙත් එක සාකච්ඡා කරමු. ලොකුසන්නස උපක්ඛලේශ කියන වචනේ සූත්‍ර දේශනාව ලඟ වෙනවා මේ ඒක දේශනාවක බුදුන් වහන්සේ සඳහන් කරනවා මේ ඉරට සහ හඳට තියෙන උපක්ඛලේශ ගැන. එතරම් සඳහන් කරනවා මේ හඳගමු වලාකුළු කියන එක හඳට උපක්ඛලේශයක් කියනවා. එන හඳ ආවරණය කරලා දානවා. ඊළඟට සඳහන් කරනවා රජස් කියන එක ඉර සහ හඳට මේ උපක්ඛලේශයක්. මොකද ඒ දූවිලි ඒ රජස් කියන දූවිලි වලට ඒක ආවරණය කරලා දානවා. ඊළඟට මීදුම. ඊළඟට ආවරණය කරලා දානවා. ඒ වගේම දෙයක් තමයි ලොකු සංස මෙතනත් වෙන්නේ. මාර්ගය ආවරණය කරලා දානවා. මෙතනදිත් මේ විදර්ශනා උපක්‍රේස කියන්නේ Taman යා යුතු මඟ වහලා දාන ක්ලේශ 10ක් අහු වුණොත්. එතකොට මෙතනදී සඳහන් කරනවා එහෙම උපක්ලේශ 10ක් පිළිබඳව පළවෙනි එක ඕභාසය උභාසය කියන්නේ ආලෝකමත් ස්වභාවය. ඊළඟට ප්‍රීතිය විදර්ශනාවත් එක්ක හිතේ නැගෙන චිත්ත ප්‍රීතිය විනායන ස්වභාවය ඊළඟට පස්සද්ධිය ඒ කියන්නේ චිත්තචෛතසිකයන්ගේ සංසිඳන ස්වභාවය ඊළඟට අදිමොක්ඛය කියන්නේ ශ්‍රද්ධාව ඊළඟට පග්ඝා කියන්නේ වීර කියන එක ඊළඟට සුඛය සැපය සැප සැප සැපසහගත ස්වභාවය ඒ විදර්ශනාව තුළ ඉස්සරහට යද්දී ඇති වෙන සුඛද සුඛවත් ස්වභාවය ඊළඟට නුවණ සහ සතිමත් ස්වභාවය ඔන්න ඔය නවයක් අවසානට විදර්ශනාවෙන් ඇති වෙන උපේක්ෂාවක් කියන එක ඒතුළු සංසාර ඇතුලේ සංස්කාර උපේක්ෂාවක් දෙන නෙවෙයි ඒතරදි කියන්නේ එතන විදර්ශනා තුළ ඉදිරියට යද්දී ක්‍රමානුකූලව සකස් වෙන උපේක්ෂාව ඒ උපේක්ෂා වේදනාවක් නෙමෙයි. අන්නේ කාරණා 10 තමයි උපක්ලේශ 10 විදියට විස්තර කරලා තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ තුල සාටුවාවල. ඔව් මම හිතන්නේ මේවා අපි දැනගෙන සිටීම හරි වැදගත්. ඇත්තට අද කාලය වෙනකොට බොහෝ වශයෙන් මම දැක්කා සමහර තැන්වලදී මේ යම්තම් ආලෝකමත් ස්වභාවයක් ඇති වෙලා ආලෝක උදුපාදි කියලා තමයි හිතන්නේ එතකොට එක්පාර්තම මේ මොකක් හරි කාරණාවක් උඩ ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන හරියට මුලා වෙලා ඉන්න අය හරියට ඉන්නවා. භාවනාවකින් අන්තම් මොනවා දෙයක් වුණාම ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්න ස්වභාවයේ ඉන්න අය ඉන්නවා. එතකොට ඇත්තටම භාවනාවකින් බොහෝ ඉහළට ගිය අත්යන්ට තමයි මේ බොහෝ ඉහළට ඒ සත්‍ය වශයෙන්ම ලොකු වීරයක් කරලා මේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් තත් එහාට ගිය අරත් නිවන් දැකලා නැහැ තව මේ අපි කතා කරන තැන නිවන් දැකලා නෙවෙයි එතකොට ඥාන දර්ශන විසුද්ධිය කියලා පටිපදාන ඥාන දර්ශන විසුද්ධිය කියලා නව මහා දර්ශනාටික වර්ධනය වෙනකොටත් කෙනෙක් මේ නිවන් දැකලා සෝවන් වෙලා නැහැ ඥාන දර්ශන විසුද්ධිය කියන තැන තමයි මාර්ගය උපදින අවස්ථාවද එතකොට එච්චර එහෙම තමයි මේක කෙරෙන්න ඕනේ නමුත් මේ මොකක්වත් නැතුව හදිසියෙම මේ ගැටලුව එන්නේ අපිම අපේ තීරණ ගන්න යෑමෙන් එතකොට ඒකයි කියන්නේ වට උපක්ලේශයන් කියලා. මේ උපක්ලේශයන් වල ආලෝකමත් ස්වභාවය. කියන එක ගත්තොත් එහෙම මේ ආලෝකමත් ස්වභාවය අපි ධර්මානුකූලව බැලුවොත් තීන මිද්දේ පහ වෙනකොට කෙනෙකුට ආලෝකමත් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ ආලෝකමත් ස්වභාවය හරියට නිකන් මේ වගේ ලොකු දීප්තියක් තියෙන ස්ථානයක ඇස් පියාගත්තාම අපේ ඇස් දෙකට වටේ ආලෝකය තියෙනවා වගේ සංඥාවක් තියෙනවා. අන්න ඒ වගේ හරි නිකන් භාවනා කර කරදී හඳ පෑවුවා වගේ ඇස් දෙක අරගෙන ඉන්න කෙනෙකුට කළුවලේ ඉන්න කෙනෙකුට හඳ පෑවුවා වගේ මේ භාවනා මානසිකාරයත් එක්ක තද බල ආලෝකමත් ස්වභාවයක් මේ ඝන කරුවලක භාවනා කරන කෙනෙකුට උනත් තියෙනවා. එතකොට මේක මේක සමහරවල් මේක ටිකක් වැරදි විදිහට ගෙනා ඒ ඉන්නවා. වැරදි විදිහට එන අය ඉන්නවා. ඒ කියන්නේ යම්කිසි කේන්ද්‍රයකින් තමන්ගේ දිහාට එනවා වගේ නැත්තම් වෙන නිල් පාට, කොළ පාට, රතු පාට, දම් පාට ওই විදිහට එක එක එක එක ආලෝක පොකුරු, තරු පොකුරු වගේ එහෙම ඒවා ඒ ඇවිල්ලා ළඟට ඇවිල්ලා බිඳලා බිඳලා බිඳලා ගියා මම උදයව්වේ දැක්කා කියලා කියනවනේ දැන්. හරිද? එහෙම ළඟට ඇවිල්ලා මොන හරි බිඳලා යනවා දැක්කා නැත්නම් ආලෝක ඒ වගේ ආලෝකයක් පහළ වුණා. ඒකෙත් ඒ වගේ හිර වෙච්ච අය ඒවත් ඇඟවල හිර වෙලා ක්ලේශ සහිතව ජීවත් වෙනවා ඒවා අයින් කරන්න කැමතිත් නැහැ හුඟක් අය. සමහර අය මේවට අර්ථ දක්වන්නේ දෙවියෝ මගේ ළඟට ඇවිල්ලා ඉන්නවා කියලා. හරිද? දෙවියන්ගෙන් ලැබෙන දෙයක් ලැබුණා වගේ. ඉතින් ඒවා ඔක්කොගෙම අයින් වෙන්න ඕනේ ඒ ඒ තැන්වලදී ඒවට ඇලීම විශේෂයෙන් අර දැන් මම මෙහෙම කිව්වොත් දැන් අපි තුන ඇත්තට සැබෑවටම නිවැරදිම ආලෝකමත් තත්ත්වයක් උදා වුණා කියලා. නමුත් ඊළඟ වතාවේ භාවනා කරන්න මෙයා ඉඳගන්නේ මර තත්ත්වයේ අධිවේ අතර තත්ත්වයේ ඇති කියලා අරකට ඇලිලා. එතකොට ඒ ඇලීම සියුම් ඇලීමක්. ඒක ක්ලේශයක්. ක්ලේශයක්. ක්ලේශ කියන්නේ දැන් මෙයා ඒකට අහු වෙලා ඒක ඒක තමයි භාවනාව ඒක තමයි දියුණුව ඒක තමයි විය යුත්තේ කියලා තමයි දැඩි අදහසක් ඇති වෙන්නේ. මේක තමයි ආලෝකමත් ස්වභාවය පිළිබඳව අපි දැනගත යුත්තේ ඒක මම මෙන්න මෙහෙම හිතනවා වෙලාවකට ඒකෙන් බාධා වෙන හැටි පරිහාඳුරනේ. මම ඝන කරුවලක පොතක් බලන්න කල්පනා කරගත්තා. මට ලොකු අඳුරක් තියෙනවා. හරි අමාරුයි පොත බලන්න දැන්. හැබැයි පොත බලන්න අමාරුවෙන් ඉද්දි මම මොකද කරන්නේ? අමාරුවේ මේ පොත අඩ අඳුරේ බල බල ඉද්දි ලස්සනට හඳපායනවා. හඳෙන් ලොකු ආලෝකයක්. නැති මට ලොකු දෙයක් මගේ මේ පරමාරමුණු පොත බලා ගැනීමද? දැන් මම මොකද කරන්නේ? පොත බලන්න ඒකෙන් පොත බලා ගැනීම පැත්තක තියලා මම හඳ එළිය විදිනවා. අපේ හඳ එළිය පෑවා කියලා. ඒ අන්තිමට මට උනේ මොකද්ද? මගේ අරමුණ කැඩිලා මම මම හඳ එළිය වින්දනය කර කර ඉන්න හැපෑවේ නැත්තම් ඊට වැඩිය හොඳයි. ඒත් එහෙම නර අමාරුවෙන් හරි බලනවනේ අර පොත්. නේද? ඒ වගේ අපි මේකට ඇලිලා ඒක තුල රැඳෙනවා. එතනින් එහාට ඉදිරියට යන්න බෑ. කිව්වොත් ඒක සාධාරණ විග්‍රහයක් නේද? මොකද මේවා හරි අමාරුවෙන් අපි විග්‍රහ කරගත යුත්තේ හරි පරිස්සමෙන්. මොකද අපිට ඉදිරියේ ලැබිය යුතු අත්දැකීම් කියලා කවුරුත් මතක තියාගන්න ඕන. ඉතින් මේවා බොහොම ප්‍රවේශමෙන් සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේ ප්‍රීතිය ගැන දැන් මම ආලෝක ගැන අපි ඔය කතා කරේ ප්‍රීතිය ගැන පොඩි හඳුනනට ඒ වගේ අපිට අපි සාකච්ඡා කරොත් ප්‍රීතියෙන් මේ බාධාව සිද්ධ වෙන විදිහ මේ අමුලාවටපත් වෙනවා ඒ විදිහක් ගැන කතා කරොත් කොයි විදිහට ඒ තමයි මේ ලොකු සංහස මේ සංස්කාර ධර්මයන්ගේ මේ ඇතිවීම නැතිවීම දකිනකොට ධර්මතාවයක් විදිහට තමයි මේ ප්‍රීතිය උපදින්නේ ඒක ඇත්තටම මේ ඇති විවේකී ස්වභාවයක් බොහෝ විට අර තිබ්බ පීඩිත තත්ත්වය අයින් වෙන නිසා ක්ලේශයන්ගෙන් නිදහස් වෙනකොට පංචකාමයන්ගෙන් නිදහස් වෙනකොට නාන ආරම්භන ඔස්සේ දුවන ස්වභාවයෙන් හිත නිදහස් වෙලා විදර්ශනා අරමුණේ වැඩ කරනකොට ධර්මතාවයක් විදිහට චිත්ත ප්‍රීතිය උපදිනවා විදර්ශනා සංප්‍රයුක්ත ප්‍රීතියක් ලොකසන්නාංශ ඒක අර කාම වස්තු දකිනකොට ඇති වෙන ප්‍රීතිය ක්ලේශ සංප්‍රයුක්තයි කෙලෙස් මිශ්‍රිතයි මේක කෙලෙස් රහිත ප්‍රීතියක් ඒ චිත්ත ප්‍රීතිය හටගත්තට පස්සේ චිත්ත ප්‍රීතිය පැත්තට අවධානය යොමු වෙනවා. අර හඳේලිය පැත්තට අවධානය යොමුනා වගේ තමයි. ඒ චිත්ත ප්‍රීතිය පැත්තට අවධානය යොමු වෙන්න යොමු වෙන්න කාරණා තුනක් සිද්ධ වෙන බව විග්‍රහ වෙන ලොකු සරංශ එකක් එයාට ඒ චිත්ත ප්‍රීතිය පැත්තට අවධානය යොමු වෙන්න යොමු වෙන්න එයාගේ විදර්ශනා වැඩනේ කඩු වෙනවා විදර්ශනා වැඩනේ කඩු වෙනකොට එයාට ඒ ප්‍රීතිය පිළිබඳ දෘෂ්ටියක් උපදිනවා මගේ ප්‍රීතිය කියලා එයාට එහෙම අදහසක් එනවා. ඊළඟට ඒ ප්‍රීතියට හටගන්නවා සියුම් ඇලීම. ඊළඟට අහෝ මෙහෙමත් ප්‍රීතියක් කියලා මානය හටගන්නවා. ඒ ප්‍රීතිය භුක්ති විඳින පැත්තට යොමුනොත් එයාගේට එයා ඊට පස්සේ වෙන්නේ විදර්ශනා මාර්ගයේ පිරිනව විදර්ශනා මාර්ගයේ පිරිනනකොට ඒ ප්‍රීතියක් පිරිනනවා. එතකොට එයාට පය ගහපුවත්තක් නැහැ. <laughs> වගේ මේ ඊට පස්සේ කලබලයක් තියෙනවා. කලබලයක් තියෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මෙතනදී මේ ප්‍රීතිය අත්දකිනකොට සිද්ධ වෙන්නේ. ඒක හදේලිය ගැන අවධානයක් කරන්න තෝ පොත දිහා බලාගෙන යනවා වගේ තියෙන ප්‍රීතියක් තිබුණා කියලා අපේ දර්ශනාව කරගෙන යන එක තමයි මෙතනදී කරන්න තියෙන්නේ. ඒ හැම වෙලෙම ප්‍රවේශම් වෙන්න තණ්හා, දෘෂ්ටි, මාන්න ඇති වෙන්නේ නැති වෙන්න. මේක මගේ ප්‍රීතිය මේක තමයි මේක තමයි අවශ්‍ය කියලා තණ්හාවෙන් ඉඳලා තියෙනවා මේක මගේ ප්‍රීතිය කියන දෘෂ්ටියට මෙතෙන් දෙන්නත් පුළුවන් මට තමයි මෙවැනි ප්‍රීතියක් ඇති වුනේ කියලා මාන්නයක් ඇති වෙන්න පුළුවන් මේක සමහර වෙලාවට දැන් මෙතර එහාට නොගියත් මම දකින්න අපේ පොඩි හඳුනන්නේ මේ සමහර වෙලාවල් තියෙනවා මේ සමහර අය මේ තමන්ගේ තමන්ට ලැබෙන අල්ප වූ විදර්ශනා ඥාන අල්ප වූ දැනුමෙන් අල්ප වූ අත්දැකීමෙන් තෘප්තිමත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක නිකන් ලොකුවට අරගෙන කතකින් අනිත් අයට මෙහෙම වෙන්නේ නැහැ කියලා අදහසක්. අන්න ඒකෙන් වෙන හානිය ගැන අපි පොඩ්ඩක් කතා කරමු මේ වෙලාවේ මතක් වෙච්ච හින්දා. මොකද මේ පොඩ්ඩක් යන්තම් යන්තම් සමාධියක් ඇති වුණා වෙන කාටවත් මේ වගේ සමාධියක් ඇති වෙන්නේ නැහැ. මම ඔය කිව්වට ඉතින් මගේ අතින් මොනවා හරි දුනත් මගේ සමාධිය බොහොම හොඳයි කියලා අන්න ඒ වගේ. අද මොනවා වුණත් නේද මගේ අතින් මොන જાති වුණත් අනිත් අයට වගේ නෙමෙයි මගේ මට ඇතිලා තියෙන ප්‍රීතිය කවුරුත් අත්දැකලා තියෙන ගන්නේ මං උසස්ය වගේ කියලා ඔය මාන්නේ කියද්දි මට මතක් වුණේ ඒ වගේ දේවල් පිළිබඳ මොනවද අපිට කතා කරන්නේ එහෙමයි ලොකු සංස මේ දැන් කියද්දි මට මතක් වුණේ දවසක් අනුරුද්ධ මහතුරුන් වහන්සේ අෂ්ට සමාපatti වලටම යනවා. සමාධියේ අෂ්ට සමාපatti වලටම යනවා. අෂ්ට සමාපatti වලටම ගියත් මේ අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ විදර්ශනා කළාට. පස්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීන් වහන්සේ ස්වාමීනි මම ප්‍රථම ධානයට සමවැදෙනවා. මම දෙති ධානයට සමවැදෙනවා. මම තතිය චතුර්ථ ධානයට සමවැදෙනවා. මේ විදිහට මම මේ මේ ධානයට සමවැදෙනවා අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එතකොට කියනවා එවත්නි මම සමාධියට යනවා කියන එක සංකල්පයේ විදින විදිහට විදර්ශනා කරන්න කියනවා. ඒ කියන්නේ එවැනි සියුම් මිම්මපවා මානය පවා ධ්‍යාන වලට ගියපු උත්තරයන්ට පවා අවබෝධයට බාධාක් වෙලා තියෙනවා නම් අපි කුංචි විදර්ශනාවකින් මාන්නයක් ඇති කරගත්තොත් කුංචි සමාධියකින් මාන්නයක් ඇති කරගත්තොත් කුංචි සීලයකින් කියන්නේ සාමාන්‍ය සීලයකින් අපිට පංචශීල රැකලත් සමහර අය දැන් ලොකු සංඝ මට මේ ආසන්න කාලයක් සිද්ධ වුණා මේ මේ කවුරු 3-4කට කලින් විතර ධර්මයට ඇවිල්ලා දැන් හොඳට පංචශීලයේ පිහිටලා ඉන්න එක තරුණ දරුවෙක් මාත් එක්කම ඒ ගමේ ඉන්න සිල් කඩන අයට නිඳා කරනවා. කියන්නේ තමනුත් අවුරුදු කිහිපයකට කලින් සීලය ගැන අදහසක් නැතුව හිටියේ. ඒක අර මේ අත්ුක්කංශන පරවම්බන කියන මට්ටමේ කියන්නේ. Taman උසස් කොට දකිමින් අනිත් අය හෙලා දකිනවා. ඒ වගේ මේ අපේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී ඇත්තටම මේ නිහතමානීව අපේ සීලය තුල, සමාධිය තුල, විදර්ශනා ඥාන තුල තවත් කෙනෙකු වෙලා දකින්න දෙන්නේ නැතුව Taman උසස්වර දකින්නෙත් නැතුව ඉස්සරහට යනවා නම් මේ අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඒක තමයි මේ බුද්ධ ශාසනය කියන්නේ. ඒ වගේ සාන්ත වූ ශාසනයක් නේද? මේක පොරාල්ලන මේ දේශපාලන පොරයක් වගේ පොරාල්ලන ශාසනයක් නෙවෙයි. තරංගයක් නෙවෙයි. තරංගයක් නෙවෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒ වගේ සාන්ත හිත් පහළ වෙච්ච අයගේ සුන්දර ස්ථානයක් බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඉතින් අද ඒ වුණාට මේ බුද්ධ ශාසනය ඉහළටම ගියා අය කියන රහතන් වහන්සේලා ළඟ ඔය මේ ඔය කියන මේ තමන්ව හුවා දක්වගෙන අනුන්ව හෙලා දකින ඒ විහාරස්ථාන වල ඉන්න ස්වාමීන් වහන්සේලා අනෙකුත් අය කොහොම මම දැක්ක මේ ළඟදී කෙනෙක් කියනවා මෙහෙම මේ මම ගිහිව හිටියා මම ගිහිව ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේලා මගේ මානසික උපදෙස් ගන්න ආවා මේකෙන්ම තේරෙනව නේද මේ මේ ස්වාමීන් වහන්සේලා මොකටද ගිහියා ළඟට මානසික උපදෙස් ගන්න දෙන්නේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම මේවක් නැහැ මේ කියලා ලොකු සායනහන්සලා පල්ලෙහාට දාලා මේ රහත් වෙච්ච අය මේ කතා කරන්නේ. හරි බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඉතින් මම ඒත් කල්පනා කරානේ අපේ මොකද මේ මේ මේ තරංගෙද මේ රහත්භාවය කියලා කියන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි ඒවා තේරුම් අරගෙන ඒ හැම කෙනෙක් කෙරෙහිම අවිහිංසා සහගත සිටිය යුතු වෙනවා. මොකද මේ අපි හිංසාකාරී හැඟීම් ඇති කරගන්න හොඳ නැහැ. මොකද අපි උපරිම උත්සාහ කරන්න ඕනේ අපි හැම කෙනෙක්ම බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ළඟා වෙන්න. එවැනි අය කෙරෙහි දේශයක් අපේ තුල උපදවා ගන්නේ නැතුව නමුත් කතා කරන්න වෙනවා කියන්නේ ඇයි? බොහෝ දෙනෙක් මුලාවටපත් වෙන්න පුළුවන්කම තියෙන හින්දා. බොහෝ දෙනෙක් මුලාවටපත් වෙන්න පුළුවන්කම තියෙන හින්දා ඒ පිළිබඳව කතා කරන්න ඕනේ. හොඳයි. ඒ බව පැත්තකින් තබා මම හිතන්නේ අපිට බොහොම හොඳ උදාහරණයක් තමයි හම්බුනේ මේ අර අන්දේරිය සහ පොත බැලීම කියන එක. ඒ මොකද තමන්ගේ අරමුණ අහකට දාලා වෙන දෙයකට තමන්ටම ලාභයක් වෙන දෙයකටම යතන ඇලෙන්නේ නේද? පොත බලන්න ලැබෙන ලාභය තමයි හඳේලිය. එතකොට ඒකෙන් වෙන්නේ අන්තිමට ගිය ගමන නවත්තලා හිදීම. ඒ වගේම තමයි මේ පස්සද්ධිය. පස්සද්ධිය කියන එකත් බොහොම ඒ කියන්නේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා අතර දෙකක්. මේ දෙකේදීත් මේකත් බොහොම මේ මාන්නයක් උපදින තැනක් මම හිතන්නේ මේ. මෙච්චර එහාට නොගියත් ඊට මෙහාත් හුඟක් කටියට මාන්නයක් උපදින තැන සමහර විශේෂයෙන් ආනාපාන සති භාවනාවේදී එහෙම මුලින්ම පස්සද්ධිය කියන මට්ටමටපත් වෙන. එතකොට අර කියලා දුන්නත් ඊට පස්සේ අනිත් පියර වලට යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකත් උපක්ලේශයක් වෙනවා නේද? ඒ ඒ පිළිබඳව විස්තර කරොත්. එහෙමයි ලොකු සයන්ස් මේ පස්සද්ධිය කියන එක මේ විස්තර කරලා තියෙනවා මේ අපේ රේරුකාණේ සම්තිබල හඳුරෝ මේ නායක ස්වාමීන් වහන්සේ හරියට පස්සද්ධිය නැති හිත රත් වෙච්ච ගලක් උඩ අතහැරපු මාළුවා වගේ කියලා. ඒ කියන්නේ අර ක්ලේශ 10 හින්දා රත් වෙච්ච ගලක් උඩ අතහැරපු මාළුවෙක් වගේ තමයි නොසන්සුන්ව තියෙන්නේ. පස්සද්ධිය කියන්නේ හරියට ඒ මාළුවා සීතල වතුරකට දැම්මා වගේ. එතකොට ඒ රත් වෙච්ච ගලක් උඩ හිටපු මාළුවට සීතල වතුරකට දැම්මට පස්සේ ඇතිවෙනා වගේ සුවදායි ස්වභාවයක් මේ විදර්ශනා මාර්ගය තුල ඉස්සරහට යද්දී අත්දකිනකොට ඒ සුවේට ඇලෙනවා. ඒ සුවේට ඇලෙනවා ඊළඟ විශේෂයෙන්ම මේ ආනාපාන සති වගේ භාවනා කරද්දී හෝ වෙනත් යම් යම් භාවනාවලදී ඔය වගේ ගැඹුරු විදර්ශනාවට යන්න කලිනුත් අත්දකින පස්සද්ධිය මේ ලොකු සාන්නන් සඳහන් කළා වගේ මේ එතනදී ගොඩක් අය මුරණ්ඩු වෙනවා. ඒ ලක්ෂණ. ඒ කියන්නේ කියන දේ අහන්නේ නැහැ. ඒ ඒ ඇත්තට ඒ හිතේ තියෙන යම් කිසි මෝහයක් <clears throat> ඒ වගේ මේ මෙතනදී මේ භාවනා යෝගියාට මොකද වෙන්නේ? අර විදර්ශනාව තුළ ඉස්සරහට යද්දී අර උදේවැය ඥාන හොඳට මෝරනකොට ක්ලේශයන්ගෙන් නිදහස් වෙන, කාමයන්ගෙන් නිදහස් වෙලා ඇති වෙන්නේ සංසිදීගේ සීතල ස්වභාවයට පංචස්කන්ධයේ නිවිගිය ස්වභාවය දැනෙනකොට ඒ පැත්තට අවධානය යොමු කරනවා. ඒ පැත්ත භුක්ති විඳින්න යනවා. ඒ කියන්නේ ලොකු සංසදේ අපේ අපිට බුදුන් වහන්සේ දේශනා කළ තියෙන අපට ලැබෙන අතිරේක ලාභ පැවිද්ද නිසා. පැවිද්ද නිසා අපට අතිරේක ලාභ වශයෙන් එක එක දේවල් ලැබෙනවා. නමුත් ඒවා හින්දා අපි හානියක් කරගන්න අකයි. ඒ වගේ මේ විදර්ශනාව තුළ ඉස්සරහට යන ඇටත් ලැබෙන ලාභ ටිකක් වගේ තමයි ලක්ෂාංශ මේ පස්සද්ධිය, ආලෝකමත් ස්වභාවය, ප්‍රීතිමත් ස්වභාවය. නමුත් ඒකෙන් හානියක් කරගන්න නැතුව ඒවා පිළියදීම ඉස්සරහට යනවා. ඒවත් එක ගැටීමකුත් නැහැ, ඇලීමකුත් නැතුව. එහෙමයි. එතකොට මේ පස්සද්ධිය ගැන උනත් අර වගේ මගේ පස්සද්ධිය ඊළඟට පස්සද්ධිය කියන තණ්හාව, පස්සද්ධිය පිළිබඳ මම වෙමි කියන එවැනි අනිත් අනිත් එක සංසන්දනය කරමින් මට මෙච්චර මම මම එහෙම හැකියාවක් තියෙන කෙනෙක් අනිත් අයට එහෙම එකක් නැහැ. ඔව්. නැත්නම් අනිත් අයට මට වඩා වැඩි. ඒ කියන්නේ මේක ඇත්තටම පච්චුප්පන්න ස්වභාවය පැත්තකට දාලා මං විසින් උපදවාගත් එකක්. ඒ වගේ දෘෂ්ටි වලට එන්න පුළුවන්. මේක හේතු නිසා සකස් වෙන එකක් කියන එක දකින්න ආසර පිළිහිමක්ම ඒතකොට වෙන්නේ. පිළිහිමක් නැහැ. දැන් අපි අර සංකායතරණ සුද්ධියේදී මේ හේතු සහගතව මේවා උපදිනවා කියලා දැනගෙන ඉස්සරහට ගියේ කෙනා මේ ආයතන මොකක් හරි එකක් එක්ක මේකත් එක්ක ලොකු පරිහානියකට පත් වෙනවා. ඒකත් එක්ක මෙවැනි අවස්ථාවක් ඇති වෙනකොට ඇති වෙන අධික ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඇත්තටම සාමාන්‍ය ශ්‍රද්ධාවක් නෙවෙයි ඒක. මම ඒකට කියන්නේ අර අපි ගොඩක් අමාරුව පැටලලා ඉන්නවා. අපි හිතමුකෝ මුදල් අතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට මේ වෙනකොට හැම පැත්තෙම මම ණය අරගෙන කොහොමද කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. ඒ අතර වාරේ මගේ දරුවෙකුට හරි කාට හරි කෙනෙකුට තද බල අසනීප තත්ත්වයක් ඇති වෙනවා. දැන් කිසිම කෙනෙක් නැහැ උදව්වක් ඉල්ලගන්න මුදලින්. එහෙම ඉන්න වෙලාවක කවුරු හරි යහපත් කියලා හිතෙන පුද්ගලයෙක් ඇවිල්ලා මට කියනවා මට තේරුණා හොඳට කාගෙන්වත් මුදලක් ඉල්ලන්න බැරුව ඉන්න මේ වෙලාවේ තියෙන අසරණකම මම තේරුම් ගත්තා කියලා යම් මුදලක් අතට දීලා කියනවා මේක මට ආයෙ කවදාකවත් දෙන්න හිතන්නවත් එපා කියලා. දැන් අර පුද්ගලයා ගැන අපිට මොන තරම් මේ නේද? ශ්‍රද්ධාවක් හමුන තරම් ලොකු මේ සතුටක් හැඟීමක් ඇති වෙනවද මතක් වෙනකොටත් ලොකු හැඟීමක් ඇති වෙනවා. ඒ මොකද අසරණ වෙලා හිටිය වෙලාවේ පිහිටවීම. ඒ වගේ මේ විදර්ශනාව වැඩෙනකොට අපි මේ සංසාරගත හැම නිමේෂයකම කෙලෙස් බාහිර පුද්ගලයා ඉන්නේ පුදුමාකාර අසරණකමක. ඒ අසරණකම මෙච්චරයි කියලා කියන්න බෑ සැඩ පහරකට අහුවෙච්ච කෙනා සැඩ පහර පැත්තට ගහගෙන යනවා වගේ. ඒ දැන් වුමනාව තියෙන අයින් වෙන වුමනාව තිබට අයින් වෙන්න බෑ. ඒ වගේ තමයි අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඇලිලා අර මම කියන්නේ වීර්යය හැම එකට කොච්චර වලද කියලා කියන්නේ පොඩි හම්බුනේ දැන් ඔය මොකක් හරි එකට අපි ඇලි ඇලිලා ඉන්නකොට අපි මම කියන්නේ දැන් ළමයි දෙන්නේ රණ්ඩු වෙවි ඉන්නවා කියනකො බොහොම කියන්නේ හද බල තරහකින්ද කවුරු හරි දෙන්නේ පොරාලල්ල බදාගෙන රණ්ඩු වෙනවා කියන හූරගෙන දෙන්න දෙපැත්තට ඇදලා ගන්න කොච්චර අමාරුද කට්ටියක දෙලා අන්න ඒ වගේ මේ මේ අපේ තියෙන ආසාවල් අපේ තියෙන කැමැත්තවල් වලින් ගැලවෙන්න අපිට කොච්චර බණ ඇහුණත් නේද හොඳට දැන් මේ වෙලාවෙම හිතන්න දැඩි බැඳීමක් තියෙන කෙනෙක්ින්ද පීඩා තියෙනවා මේ පීඩා තියෙන හින්දා මට හිතෙනවා මේක ගලවලා දාන්න ඕනේ කියලා ගලවලා දාන්න ඕනේ කියලා හිතුණාට හිතෙන්ට ඇදෙන ගතිය ඇලෙන ගතිය හින්දා අපි හරි අසරණයි අන්තිමට ජීවිතේ ජීවත් කරවන්නේ මේ බැඳීම් තියෙන හින්දා මම ඕක හැම වෙලෙම කියන්නේ දෙපැත්තට මාල්ලා පොලේ ගහනවා වගේ හිතෙනවා. කෙනෙක් අපිව දෙපැත්තටලා මේ පැත්තට ගහනවා මේ පැත්තට ගහනවා. ඒ කියන්නේ හිතියත් වේදනාවයි නැතත් වේදනාවයි. දැන් ඉඳලත් බෑ. දැන් බැඳීම් තියනයි කියනයි ඉඳලත් බෑ. ඒකවල මට හොඳට තේරෙනවා ඉන්නකොට පුදුම පීඩය. පීඩාවක් තියෙන කියලා. ඒ මොකද එයා ඉතින් රැක ගන්න ඕනේ ළඟ ඉන්න ඕනේ මේ එපා වෙනවා ඇති වෙනවා අන්තිමට නේද? හැබැයි නැති වෙනකොට ඒක ඊට වැඩි හපක්. <laughs> ඒ කියන්නේ දෙපැත්තටම දෙපැත්තෙම ප්‍රහාර එල්ල වෙනවා. හිතියත් ප්‍රහාර එතකොට අපිට තේරෙනවා ගාක් අය කතා කරද්දි කියනවා ඇති වෙලා ඉන්නේ කියලා. ඒකට ගැලවෙන්න බෑ. නේද? හැම පැත්තෙම ඇති වෙලා ඉන්නේ කියනවා ඒකට ගැලවෙන්න බෑ. ඉතින් මේ අත්දැකීම අපිට කාටවත් තියෙන ඒකට අසරණයි. නමුත් මේ ආකාරයට විදර්ශනා වර්ධනය කරගෙන යනකොට හිතෙන් මේ අසරණකමයි ඉඳලා ගැලවෙන්න පටන් ගන්නවා. ඒතරම් අධික අසරණභාවයට පත් වෙලා තිබ්බ කෙනාට ගැලවීම ලැබෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තුලින් ගැලවෙනකොට අන්න අර අර අසරණ කෙනාට ඇති වෙන ගැළවීම ඇති වෙනකොට තමයි නියමම ශ්‍රද්ධාව උපදින්නේ. ඒ ශ්‍රද්ධාව ගැන මෙයාට සැක හිතෙනවා මේක අචල ශ්‍රද්ධාව කියලා. මට බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් ඇති වුණා. ධර්මය ගැන අචල ශ්‍රද්ධාව මගේ හැම වෙලේම දැනෙන මට ධර්මයෙන් පිට කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිට කිසිම දෙයක් නැහැ. මහා සංඝරත්නයෙන් පිට කිසිම දෙයක් නැහැ. කියලා අධිකතර විශ්වාසයක් සහිත අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒකත් අර හොඳ වචන තුනක් පොඩි සාහනන්සේ මෙතෙන්ට අත්‍යවශ්‍ය වචන තුන තමයි ගත්තේ. තණ්හා දෘෂ්ටිමාන. නේද? කොහොමත් අපේ කෙලෙස් ධර්මද මේකත් එක්ක උපදින තණ්හාව, මේ ශ්‍රද්ධාවක උපදින තණ්හාව, ඒ වගේම මේක මගේ ශ්‍රද්ධාවය, මේක මගේ ශ්‍රද්ධාවය, මා විසින් සකස් කරන ලද ශ්‍රද්ධාවය කියලා හේතුඵල ධර්ම අමතක වෙලා නේද? ඒක නැති වෙන දෘෂ්ටි සහ මත තියෙන ශ්‍රද්ධාව තරම් ශ්‍රද්ධාවක් තවත් නේද? ඔක ශ්‍රද්ධාවට පැත්තකට තියන්නකෝ නේද? ආදරය ගැනත් ওই වගේනේ තියෙන්නේ. ආදරය ගැන සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් මේ වගේ අධික මාන්නයකින් ඉන්නේ නේද? මගේ ආදරය ගැන මමනේ දන්නේ. මම මේ ළඟදී පොඩි ප්‍රශ්නයක් අහුව කෙනෙක්ගේ ගොඩක් ආදරය ගැන දන්න කෙනෙක්ගේ. ඒ කියන්නේ ඉතින් අපි ඔක්කොමලා ඉන්නේ එහෙමනේ දැන් ඔය මගේ ආදරය ගැන මන්නේ දන්නේ. මම තමයි මම මෙච්චර ආදරේ කියලා. මම මෙන්න මේ ප්‍රශ්නයක් අහුව කෙනෙක්ගේ. ඔයා ආදරය කරන අය ඉස්සෙල්ලා මැරෙනවටද කැමති? ඔයා ඉස්සෙල්ලා මැරෙනවටද කැමති? ආදරය කරන අය ඉස්සෙල්ලා මැරෙනවටද කැමති? ඔයා ඉස්සෙල්ලා මැරෙනවටද කැමති කියලා අහුවා. හුඟක් අය දෙන උත්තරේ මොකද්ද? මං ඉස්සෙල්ලා මැරෙන එකට කැමති. ඇයි? නැත්තම් මට දුක් විඳින්න වෙනවා. එහෙනම් කාටද ආදරේ? <laughs> මහ ලොකු ආදරේකාරයෝ හරි විදිහට නම් කොහොමද හිතන්න ඕන? හරි ඇත්තටම අනුකම්පාවක් මෛත්‍රියක් තියෙනවා හිතන්න ඕන. අනේ මගේ මරණයේදී ඒ කට්ටියට ලොකු දුකක් ඇති වෙනවා නේද? ඒ කට්ටියට දුක් ඇති නොවීම සඳහා නේද? ඉස්සෙල්ලා කවදා හරි දවසක ඒ අයගේ මරණයට මම මුණ දෙන්න ඕනේ. මං ඒ දුක් ඔක්කොම විඳ ගන්නවා. ඊට පස්ව මාව මැරිද්දේ. එහෙමනේ හරිද මම හිතන්නේ. නෑ ඒ මොකද මට බෑ අනිත් අයගේ මරණ වලට මුණ දෙන්න. ඒකින්ද මාව මැරියන් කියලා තමයි. ඒ මට ආදරයට තමයි මේ හිතන්නේ. එතකොට ඒ වගේ මේ ඔක්කොම පැටලිලා තියෙනවා. මේ ඔක්කොම අනිත් පැත්ත හැරි තියෙනවා. ඉතින් ඒ වගේ අර මගේ ආදරය මගේ ආදරය කියලා කියන වගේ මෙතනත් මගේ ශ්‍රද්ධාව මම විසින් උපදවාගත්ත ශ්‍රද්ධාව නේද කියලා තණ්හා දෘෂ්ටි මාන්න මේක තුළට ඇති වෙනවා. ඉතින් ඒවා තේරුම් අරගෙන මේක මම විසින් කරන දෙයක් නෙවෙයි මේක අසරණකම අයින් වෙච්ච හින්දා උපදින ශ්‍රද්ධාවක් මේක නැති වෙන්න පුළුවන් මොකද මගේ අසරණකම සම්පූර්ණයෙන් අයින් වෙලා නැහැ තාම. මාව ආය අසරණ වෙන්න පුළුවන්කම තියෙනවා මේ යන මාර්ගයේ යායතුව තියෙනවා කියලා ඒ වෙලාවේදී අපේ තුළ දැඩි මාන්නයක් ඇති කරගන්න නැතුව නිවැරදිව යායුතු තියෙනවා මේ කරුණ. හොඳයි. ඒ තමයි ශ්‍රද්ධාව පිළිබඳ ඊළඟට අපිට මම හිතන්නේ වටනම දේ මේ තියෙන කාරණාවලින් මේ කියන පග්ගහ කියන කාරණාව මේ පිළිබඳව පුලිසන් හන්සේ කොයි වගේද මේ පග්ගහ කියලා කියන්නේ මෙතනදී වීරය කියන එක. වීරයට. ඒ කියන්නේ දැන් මේ තීන මිද්දත් බැහැර වෙලාම ගිහිලා තියෙන හින්දා තීන විද්‍යට ප්‍රතිවිරුද්ධ හැඟීමනේ වීර්ය කියන්නේ. තීන විද්‍යෙන් නම් කිසිම බාධාවක් නැහැ. විදර්ශනා හොඳට ඉස්සරහට යනකොට මෙයාට ඇති වෙනවා ඒ කියන්නේ අර ඇති වෙන අර සෝදායි තත්ත්වයන් යටතේ කායික අපහසුතාවක් නැහැ. මානසිකත්වයේ තුල ඇති වෙන සංකල්පයක් ලොකු වීරයක් ඇති වෙනවා. ඒ වීරයත් එක්ක මෙයාට බොහෝ වෙලාවකට භාවනා කරන්න පුළුවන් කියලා වගේ සංකල්පයක් තියෙනවා. මේ අපේ වාතල ඥානාරාම ලොකු සයන්නාන් සඳහන් කරලා තියෙන ලොකු මේ ලොකු සයන්නාන්ස මේ මෙයාට ඇති වෙනවා කියලා සමහර අයට ওই වීරිය තුලදී මේ වගේ වීරියක් ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම අවබෝධයකටපත් වුණ කෙනෙක් කියලා. අවබෝධයකටපත් වුණ කෙනෙකුට තමයි මෙපමණ වීරියක් තියෙන්නේ මෙච්චර වෙලා විදර්ශනා කරගෙන යන්න කියලා. අර සෝදායි විදර්ශනා කරගෙන කරගෙන කරගෙන යද්දී අවබෝධයකටපත් තුන කෙනෙක්ට මිසක් වෙන කෙනෙකුට නම් මෙච්චර වීරයක් උපදින්නේ නැහැ කියලා අනේ වීරය පිළිබඳව වැරදි සංකල්ප උපදින්න පටන් ගන්නවා. දෘෂ්ටියක් උපදිනවා. දෘෂ්ටි උපදින්න පටන් ගන්නවා. එතකොට මේ වීරය පිළිබඳ එහෙම වැරදි දෘෂ්ටි තණ්හා සකස් වෙනකොට ඒ වීරයට ප්‍රමුඛත්වය ඒ කියන්නේ වීරකම බර කරගන්න නැතුව ඒකට ප්‍රමුඛත්වයක් දීලා කටයුතු කරගෙන යද්දී එයා ඊයර විදර්ශනා ඥාන මාර්ගය අවධානය අඩු වෙනවා. එතකොටත් අර හඳේලිය දිහා බලාගෙන හිටියා වගේ මෙයාගේ පිරිහීම අන්තර වීර්යයත් ඇත්තටම අඩු වෙලා යනවා. විදර්ශනා ඥානත් අඩු වෙලා යනවා. එහෙම තමයි ලොකු සංස ඒක හරි වටින කාරණාවක් ඒ ඒස්මතු විත්‍යුත්තේ අපිට ඒ කියන්නේ මේක හරියට නිකන් මේ ඊටාම කාර්යක්ෂම ස්වභාවයක් ඊටාම ඕනම දෙයකට මුන් දෙන්න පුළුවන් ඕනම කාලයක් භාවනා කරන්න පුළුවන් මට දැන් මේ කිසිම තීන මිද්‍යක් නැහැ කියලා අර උපදින අදහස මේක නම් ඒ කියන්නේ වීරයෙන් එයා මනිනවා මං අවබෝධ වැඩේ සිද්ධ කරගෙන ඉවරයි කියලා අදහසක්. එහෙම නැකෙනකොට මේක වෙන්න බෑ. මෙහෙම මට තියෙන වීරය දැන් දැන් මට තේරලා තියෙන්නේ මගේ වීරය මම උපදවාගත්ත වීරය ඉතින් ඔක්කොම ටික හම්බ වෙනවා එතකොට. ආය ආගන්න බැතින් හරි බලන්න මේ ටික නේද ඒ අවබෝධය නැති කෙනාට ඒ අවස්ථාවවලදී බාධා වෙන්නේ අම්මා තාත්තා ගැන තියෙන හැඟීම, දරුවෝ ගැන තියෙන හැඟීම, නේද සෙල්ලම් එක එක එක එක එක දේවල් ගැන තියෙන හැඟීම නෙවෙයි මේ තමන්ගෙම තුල තියෙන ඒ ධර්මයටම කොච්චර ලස්සන දෙකක් නේද ඒ සාකච්ඡාව නේද ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන දේම එයාට බාධාවක් වෙලා කුසලයක්ම මෙයා කුසලයක්ම එයාට එයාගේ ඒක බාධාවක් වෙලා එතනින් එහාට යන්න හම් වෙන්නේ නැහැ ඒක හරිය වටින දෙයක් අපි විග්‍රහ කරගත යුතු මේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අයට මගදී එන බාධාව එතනින් උපදින හැටි. එතනින් උපදින හැටි. නේද? මේ උපක්ලේශයන් කියන එක. එතකොට ඒ වගේම තමයි ඇති වෙන සැපය. සහ ඒ වගේම තමයි අදම හිතන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් ඇත්ත අපිට පොඩි කාලයක් තව තියෙන්නේ මේ ගැන සාකච්ඡා කරන්න ඊළඟට මේ නුවණ කියන එකත් එහෙම නේද කියන්නේ නුවණ කියන එකත් මේ සියුම් සියුම් දේවල් ඇටහෙන්න පටන් ගන්නවා වගේ ස්වභාවයක්. ඔව්. එතකොටත් එයාලා දැනෙනවා මේ මට දැන් ඔය සමහර අය ඔය කියන්නේ සිව්පිලිසිබියා කියලා. ඒ සිව්පිලිසිබියා කියන්නේ ඔය වගේ අර සාමාන්‍ය ජීවිතේ ගත කරද්දිත් ඔය ධර්ම කරුණු වැටහෙනකොට එයාගේ හිතට එනවා දැන් මට අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිබහන කියන මේ මේ සියලු දේවල් පිළිබඳ අවබෝධය ආව කියලා. ඇත්තට වැඩි දෙයක් වෙන්නේ ලොකු සාහනස ලොකු මොනාවක්. ඉතින් අන්න ඒ විදිහට අර ඥානය කියන එකත් එයාට ඒ වගේ වැරදි අවබෝධයන්ට එයාගේ මෝහය නිසා යොමු වෙන පටන් ගන්නවා. ඒ ඥානය ගැනත් එයාට සියුම් තණ්හාවක් ඇති වෙනවා. මගේ ඥානය කියලා දෘෂ්ටිය තියෙනවා. ඒ විදිහට මේ කියන්නේ තරමට මෙයාට මේක සියුම්ම වෙන්න දැන් අද නම් ඔය සියුම් කියන ඔච්චර එහාට ගියා නෑ නෙවෙයි කියලා මට හිතෙනවා කරම්ම එයාලගේ කරුණු ගත්තාම මෙච්චර මේ ගානටවත් එහාට ගිහලා පිළිසින් බියා කියනන්ට මිනිස්සුන්ට ප්‍රයෝජනයක්වත් තියෙන්නේ <laughs> මොකද මේ ටික හරි මේ ටික හරි දැනගන්නවා එතකොට මේ ටික මෙතෙන්ට එනකම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා හරි එතකොට කියන අඩුම ගානේ ධිට්ඨි විසුද්ධියක් ගැනවත් චිත්ත විසුද්ධියක් ගැනවත් කියන්නේ මේ සිව් පිළිසිද්ධිය කියලා කියන අර්ථ දක්වන අය ඉතින් නමුත් මේ එතකොට මේ වගේ තැනකට ගිහිල්ලා බේරෙන්නේ කොච්චරද ඊට කලින් මේ වගේ එකකට අහු වුණා නම් නේද ඊට කලින්ම දැන් පොඩි සයන්නස මතක් කරන දෙයක් වගේ කාරණාවකට අහු වුණා නම් ඔයතර එහාට ගිහලා අහු වුණොත් නම් ඒ දෘශ්‍ය කරන්න ඕන. හරිද මේ වගේ තැන් වලදී ඇති වෙන දෘශ්‍ය මම හිතන්නේ අයින් කරන්න ගොඩක් අමාරු ඇති කියලා. අර අර මේ දෘෂ්ටි හැට ගැන විස්තර කරන තැනක් තියෙන්නේ භාවනා මානසිකාරයෙන් පරිචිත්ත විඥානනේ මේ පුබ්බේන වස්න සංඥානේ ඇති කරගෙන අසඤ්ඤතලයේ ඊට කලින් හිටපු බව දන්නේ නැතුව හිස් බවක් දැනුණාට පස්සේ මේ ජීවිතේමයි පටන් ගත්ත කියලා දැඩි දෘෂ්ටියන එක මගේ තුලින්ම දැකගත්තා වගේ. අතන මේ තියෙන දෘෂ්ටි ටිකක් සියුම් වුණාට ගලවන්න අමාරුයි. අමාරු වෙන්න ඕනේ. කොහොම නමුත් මේවා පිළිබඳව දැනගෙන තිබීම ඉතාම වටිනවා. ඒ වගේම තමයි සිහිය කියන එකත් ඒ වගේම තමයි ප්‍රේක්ෂාව කියන එකත්. ප්‍රේක්ෂාව සිහිය ප්‍රේක්ෂාව කියන ඒවා ඔය විදිහටම අපිට තේරුම් ගන්න පුළුවන් නේද මහා සිහියකින් හැම වෙලෙම ඉන්න ස්වභාවයක් වගේම අර කලින් අපි කතා කරපු උපේක්ෂාව කියනවා. එතකොට මේවා තමයි උපක්ලේශයන් විදිහට අපි දැනගෙන කටයුතු කළ යුත්තේ මේ තැන් ගැන මතක තියාගන්න මේ තැන් ගැන අපි මේ මේ කරන සාකච්ඡාවේදී පවා මෙවැනි ඉහළ මට්ටමකට යෑමක් පිළිබඳව තියෙනව නේද මම මේ වගේ දේවල් අත්දකින්න ඕනේ නේද මේ ජීවිතේ මට තියෙන මානසිකාරය කියලා කියන්නේ මේ වගේ උසස් තත්ත්වයකට පත් කරගන්න පුළුවන් මානසිකාරයක් කියලා සිතුවිලි උපදින්න හේතු වෙනවා. හොඳයි අද අපිට මේ ධර්ම සංග්‍රහය ලබා දෙන්න අපේ ප්‍රත්‍යක්ෂ මැදිරියට වැඩම කරන්න යෙදුනේ පුහුල්ඇලේ සාර්ථ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. උන්වහන්සේ මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ සියලු පුණ්‍ය ශක්තියින් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම සාකච්ඡාව තමන්ගේ නිවසට අරගෙන එන්න දායකත්වයේ දරපැත්තන් විශාල හේතුවක් වුණා මේ අයට නිවසේ ඉඳන් ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්න එයාට පුණ්‍ය අනුමෝදනා කිරීම සිදු කරමු. අද දවසේ මේ ධර්ම ධර්ම සාකච්ඡාවෙහි ප්‍රතිබර දායකත්වයේ දරන්නේ ගලගෙදර කමලාපියසීවි ඇලපහල ගලගෙදර ධර්මා බෞලානගේ කියන ඒ මහත්මීන් තමයි බලාපොරොත්තු වෙන්නේ අපවත් වේදල පූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක පානනාසයට පුණ්‍ය අනුමෝදනා කරන්නත් රට වෙනුවෙන් මිය පරලෝ යන්නට යෙදුන රණවිරුවන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත් අපගේ පවුල්වල මේගේ ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ඒ වගේම සෙත් පැතීම් වශයෙන් සඳහන් කරලා තියෙන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට බෞද්ධ නාලිකාවේ ධර්මදේශකයන් වහන්සේලාට සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුවපත් බව ලැබේවා. ධර්මදේශන සවන් දුන් සමටත් ඒ පවුල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් බවත් මේ බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතියාය බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත් වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු